මේ දේශනේ මාතෘකා කරන්නට යෙදුනේ පළමුවෙන් දේශනා පාඨයේ තේරුම සලකා බලමු. ආනාපාන සති සමාධි ආනාපාන සති නැමැති සමාධි භාවනාව භාවිතෝ බහුලීකතෝ වදන ලද්දේ නම් බහුල වශයෙන් වදන ලද්දේ නම් සන්තෝචේව කයත් වචනය සිතත් සාන්ත බවටදපත් වෙයි. පනීතෝචේ කයත් වචනය සිතත් උසස් බවට පත් වෙයි. අසේචන කෝචේ ස්වභාවයෙන්ම මధుර වෙයි. සුඛෝච විහාරෝ ශප විහරණයක් දෙවේයි. uppannuppanneච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තර ධාපේති රූප සමේති. සිතේ පහළවන පහළවන අකුසල ධර්ම අකුසල සිටිවිලි. ඒ ඒ තනදීම නස් විහෙත විද්වාංශනේ කරලයි. මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. ආනාපාන සති භාවනාව භාවනාතුරෙන් බොහොම සරල බොහොම සැපවත් භාවනාවක් බව මෙයින් පැහැදිලි වෙනවා. ආනාපාන සතිය වඩන්ට වඩන්ට කයත් ශාන්ත වෙනවා, වචනයත් ශාන්ත වෙනවා, සිතත් ශාන්ත වෙනවා, පැවැත්ම ශාන්ත වෙනවා. එවැගේම ආනාපාන සතිය වැඩි වීම ආත්ම භාවයේ උසස් බවට පැමිණීමක් වෙනවා. මේ පණීත කියන්නේ මේ රසවත් කියන එක නෙවෙයි. පණීත කියන්නේ ශ්‍රේෂ්ඨත්වයයි. ඊනා ධම්මා මජ්ක්‍ධිමා ධම්මා පණීතා ධම්මා කියන තැනද මේ ශ්‍රේෂ්ඨත්වයේ තමයි ප්‍රණීත කියන වචنين කියවෙන්නේ. නමුත් අද භාවිතා වෙන්නේ ප්‍රණීත කියන්නේ රසමීරු දෙයටයි. මේ දේ සර රසමීරු කියන එක වෙනම තේරුමක්. ප්‍රණීත කියන්නේ උසස් තත්ත්වයක්. අසේචන කෝච කියන්නේ මේ ආනපාන සති භාවනාව රසවත් වෙන්න පිටින් කිසිවක් අධ්‍යාහාර කරන්න අවශ්‍ය නැහැ. ඒ කෝපයක් රසවත් වෙන්න සීනි දාන්න වගේ, පොද්ද රසවත් වෙන්න ලුණු දාන්න වගේ මේ සම්මුතියෙන් පිටින් යමක් එකතු කළ යුතු නොවන්නේ නැහැ. මෙහිදීම ආනපාන සතිය තුළින්ම සංකාණයට මధుරස් ස්වභාවයක්, මధుර රසයක් ඇති වෙනවා. එවැගේම විශේෂයෙන් මෙහි සඳහන් වෙන්නේ උපනුපං ක්ලේශ ධර්මයන් ඒ ඒ තැනම යටපත් කිරීමට නසා දැමීමට ආනාපාන සති භාවනාව මහෝපකාරී වෙනවා කියන එක මෙහි අදහසයි. බුද්ධ ශාසනයේ භාවනා මාර්ග දෙකක් තියෙනවා. සමත භාවනා සහ විපස්සනා භාවනා නමින්. සමත භාවනාව හඳුන්වන චිත්ත භාවනාව කියලා. විපස්සනා භාවනාව ප්‍රඥා භාවනාව කියලා. එනිසා මේ සමථීපස්සනා නමින් හැඳින්වෙන භාවනා මාර්ග දෙක ගැන කෙටි හැඳින්වීමක් අපි සලකා බලමු. සමථ භාවනා කියන්නේ සම්මුති දෙයක් අරමුණු කොටගෙන හිත සංසිඳුවාලීමේ භාවනා මාර්ගයයි. එයින් සිදු වෙන්නේ කාමච්ඡන්ද කියන ආසාවන්, ව්‍යාපාද කියන තරහ ගති, තීන මිද්ද කියන ඇලිමැලි ගති, උද්දච්ච කුක්කුච්ච කියන සිතේ විසිරීම හා පසුතැවෙන ගති විචිකිච්ඡා කියන සකසාංකා ගති මේවා නිසා සිත නිතර නිතර විසිරි විසිරි පවතිනවා මේවායින් සිතේ සමබර බරබාටපත් නොවි සිත නිතරම පැලෙනවා පෙලෙනවා පීඩාවටපත් වෙනවා ඒ මේ ධර්මතා පහට කියනවා පංච නීවරණ කියලා මේ පංච නීවරණ නම් වූ සිතේ කලන පෙලන අඳුරු කරන ආවරණය කරන වහන ප්‍රධානය කරන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරවීමේ භාවනා මාර්ගයට කියනවා සමථය කියලා. සමු උපසමී කියන ධාතුවෙන් සමාධි තමා කියන ප්‍රත්‍යයේදීලා තප්පරත්‍යයේදීලා සමථය කියලා පදයක් හැදෙනවා. ඒකේ නියම තේරුම සංසිඳ වීමයි. නීවරණාදී సంతානේ විකෘති බාට පමුණුවන අසහනයට පමුණුවන ක්ලේශ ධර්මයන් සංසිඳුවාලීමේ භාවනාව සමත භාවනාවයි. ඒ සමත භාවනාවේ තියෙනවා කොටස් 40ක්. කසින 10, අසුබ 10, අනුස්සති 10, බ්‍රහ්ම විහාර 4, අරූප සමාපatti 4, ධාතු මනසකාරයේ සහ ආහාරයේ පටික්කුල සංඥාව කියලා. මේ 40ට කියනවා සම 40 කර්මස්ථාන කියලා. එයින් ආ කසින භාවනා 10 නමින් කියවෙන්නේ කසින කියන වචනේ ඉස්සලා කෙටියෙන් තෝරගනිමු. කසින කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව සියල්ල. ඒ කියන්නේ දැන් කසින භාවනාවක් වඩන කෙනෙකුට ලැබෙනවා ආලෝකයක්. ඒකට කියනවා කසිනා ලෝකය කියලා. ඒ කසිනා ලෝකයේ උදයට සරස අනන්ත ලෝක ධාතු වල විහිදුවනවා. යෙදුවාම දැන් අපි හිතමු පඨවි කසිනි කියලා. පඨවි කසින ආලෝකය උඩ යට සරස අනන්ත ලෝක ධාතු වල එකසේ පැතිරීම නිසා ඒකට කියන කසිනික කසින ආරමුණ කියලා. සියල්ලෙන් සියල්ල පඨවි ආරමුණයි මෙතන කසින ආරමුණ කියේ පඨවි කසින ආරමුණ. ඒ වාගේ සියල්ලෙන් සියල්ල අරමුණු කරන ලබන භාවනා ක්‍රම 10ක් තියෙනවා. පඨවි කසිනයේ, ආපෝ කසිනයේ, තේජෝ කසිනයේ, වායෝ කසිනය කියලා හතරයි නීල කසිනය පීත කසිනය ලෝහිත කසිනය ඕදාත කසිනය කියලා වර්ණ කසින හතරයි ආලෝක කසිනය ආකාශ කසිනය කියන දෙකයි 10යි මේ 10 දස කසින භාවනා 10 අසුභ භාවනා 10ක් තියෙනවා අසුභ කියන්නේ මූර්ත ශරීර අවස්ථා 10ක් උද්දුමාතක විනීලක විපුබ්බක විච්ඡිද්දක වික්ඛිත්තක අතනිච්චිතක වික්ඛායිතක ලෝහිතක පුලවක අට්ඨික කියන අවස්ථා 10ක් තියෙනවා. ඒ 10ට කියනවා දස අසුභ කියලා. අනුස්සති වශයෙන් 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගත සති සහ ආනාපාන සති. එතන 10ක් තියෙනවා දස අනුස්සති. භ්‍රමචාර හතරක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා. අරූප සමාපatti හතරක් තියෙනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියලා. ධාතු මනසකාර එකක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර ධාතු අරමුණු කොට වඩන භාවනාව ධාතු මනසකාර භාවනාවයි. ආහාරේ පටික්කුල සංඥා භාවනා එකක් තියෙනවා. අනුභව කරන ආහාරයේ පිළිකුල් වශයෙන් දක්නා වූ භාවනා ක්‍රම එකක්. මෙහිදී මේ භාවනා 40න් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, කායගතසති කියන අටත් ධාතු මනසිකාරයත් ආහාරයේ පටික්කුල සංඥාවක් කියන 10 ධ්‍යාන උපදවන්නේ නැති උපචාර ධ්‍යාන පමණක් ලැබෙන භාවනා 10ක් හේතුව ඒවායේ අරමුණ සම්මුති අරමුණක් නොව පරමාර්ථ අරමුණක් බැවිනුයි ඒ හැර අනිත් කර්මස්ථාන 30ක් තියෙනවා ඒ කර්මස්ථාන භාවනා 30 ධ්‍යාන ලැබෙන කර්මස්ථාන භාවනා 30ක් එයින් කසින 10යි ආනාපාන සතියයි කියන මේ කර්මස්ථාන 11 රූපාචර ඥාන සියල්ලම ලබා දෙනවා. දසාසුභයයි කායගත සතියයි කියන 11 රූපාචර ප්‍රථම ඥානෙ පමණක් ලබා දෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුන රූපාචර ඥාන තුනක් බැගින් පමණක් ලබා දෙනවා. එවැගේම අරූප සමාපatti හතරක් උපේක්ඛා බ්‍රහ්ම විහරණියත් චතුර්ථ ධානය ලබා දෙනවා. එයින් අරූප සමාපatti හතර චතුර්ථ ධානයට අන්තර්ගත වෙන නිසා එහෙම කියන්නේ. එතකොට මේ කියන කර්මස්ථාන භාවනා 40න් අර කියන නීවරණ ධර්ම සහිත නිතර නිතර හිතට පීඩා දෙන ක්ලේශ ධර්මයන් යටපත් වෙනවා. එනිසා මේවට කියන සමතය කියලා. විපස්සනා භාවනා මීට වඩා විශිෂ්ටයි. විපස්සනා භාවනා වඩන්න සමතය අත්‍යවශ්‍යයි. සමතෙන් යම් පමණ චිත්ත සමාධියක් ඇතොත් තමයි විපස්සනා ඥාන බොහෝම ප්‍රසන්නව පැහැදිලිව තීක්ෂණව වැටහෙන්නේ. ඒක නිසා සමාධි භාවනාවකින් යම් පමණක් සමාධි භාවනා බලය උපදවාගෙන සම්මුතිය බිඳහැර සෑම දෙයකම තියෙන නාම රූප සංඛ්‍යාත සංස්කාර ධර්මයන් වෙන් කර ගන්නවා. අපි නිදසුණක් ගැන කියමු. දැන් කේසා කියලා අපි භාවනා කරනවා සමත වශයෙන්. කේසා පටික්කෝලා කේසා පටික්කෝලා කාගත සතේට අයිති ඒ තියෙන ප්‍රථම ධානය ලැබෙන කමඨහන නමුත් ඒක අපි විපස්සනාට හරවන කොට කේසා අනිච්චා කේසා දුක්ඛා කේසා අනාත්තා කියන්නේ නැහැ එමි කිව්වට විපස්සනාවක් වැඩෙන්නේ කේසා කියන්නේ සම්මුති භාවනාවක් සම්මුති වචනයක් නමුත් ඒක විපස්සනාට හරවන්නේ කේසා කියන කේ තියෙන රූප කොටස් දෙක වෙන් කරගන්නට ඕනේ. කිසකේ ගහක කිස සමයේ මුල් බැසගත් කොටසේ තියෙන රූප කලාප පහක්, රූප මිටි පහක් තියෙනවා. රූප වශයෙන් ගත්තොත් රූප 44ක් තියෙනවා. ඒ වගේම හිස සමයෙන් උඩට ආපු හිසකේ ගහේ තියෙන රූප 8ක්, කලාප එකක්. මොනවාද මේ කලාප පහක් කිව්වේ? හිසේ මුල් බැසගත් කොටසේ තියෙන රූප කලාප පහ කාය දශක කියන 10 මිතියයි. භාව දශක කියන 10 මිතියයි. චිත්තජ සුද්ධාස්තක කියන 8 මිතියයි. උතුජ සුද්ධාස්තක කියන 8 මිතියයි. ඒ වගේම ආහාරජ සුද්ධාස්තක කියන 8 මිතියයි. එතකොට 8 බැගින් කලාප 3යි, 10 බැගින් කලාප 2යි. සියල්ල එකතු වුණාම 44යි. ඒ 44 මේ එකවර අනිත්‍යයි අනිත්‍යයි කියවට විපස්සනා වෙන්නේ නැහැ. එක කලාපයක් අරගෙන අපි හිතමු කාය දශක කලාපය කියලා. ඒකේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, එවාගෙම ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාදේ. මේ 10 එකක් එකක් ගානේ බලන්නට ඕනේ. හරිට විදුලි පන්දමකින් යම් දෙයක් දිහා දල්වලා බලන්න වගේ අර විපස්සනා ඥානය සමාධි ආලෝකයෙන් යුතුව බලන්නට ඕනේ. බැලීමේදී ඒ ඒ රූප කලාපයන්ගේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ පදස්ථානය අනුව බොහෝම පැහැදිලිව දකින්න පුළුවන්. මේක උඩින් උඩින් පල්ලෙන් දකින්න එකක් එහෙම නෙමෙයි. බොහෝම සියුම් ලෙස දැකිය යුතු දැකීමක්. එසේ දැකීමේදී අපි හිතමු පඨවි ධාතුව දැක්කා කියලා. ඒ රූප කලාපයේ පඨවි රූපය දැක්කා. කාර්කස ලක්ෂණ ඇති, පතිත්තාන රසය ඇති, සම්පටිච්ඡන පච්චුපට්ඨාන ඇති, ආපෝ තේජෝ ආයෝ භූතත්‍රි ආසන්න හේතු කොට ඇති ඒ පඨවි රූපය දැක්කන් පස්සේ ඒක සෙනික සෙනිකව වේගෙන් ඇති වෙනවා නැති වෙනවා දකිනවා. එතකොට ඒ පඨවි ධාතුව පඨවි රූපයේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා විපස්සනා කරනවා. ඒකම ඒ නැත් නැවත නැත් ඇති වෙන නැති නිසා පෙනෙනවා. නිසා දුක්ඛයි දුක්ඛයි කියලා මෙපස්සනා කරනවා. කිසි කෙනෙකුගේ කැමැත්ත අනුව නොපවති අසාර නිස්සාර වශයෙන් මෙසේ වෙලස් වෙවි යනවා. අනත්තයි අනත්තයි අනත්තයි කියලා බලනවා. පිළිකුල් බැවින් අසුභයි අසුභයි කියලා බලනවා. අන්න එකක් එකක් ගානේ බලමින් රූප ධර්මයන් ත්‍රිලක්ෂණයට හරවනවා. නාම ධර්මීනොත් මේ වාගේ හරවනවා. මේ වාගේ සලක බැලීමේදී ආධ්‍යාත්මික රූප ධර්මත්, බාහිර රූප ධර්මත්, ආධ්‍යාත්මික නාම ධර්මත්, බාහිර නාම ධර්මත් මේ සියල්ලම සංස්කාරය මේවා එකක් එකක් ගානේ විග්‍රහ කරමින් හරියට තීක්ෂණ ලෙස විපසුම් නුවණින් දකිමින් ත්‍රිලක්ෂණයට හැරවීම තමයි විපස්සනා භාවනාව. ඒකේ තියෙනවා විපස්සනා ඥාන ප්‍රභේද 10ක්. ඒවා වඩ아가න ගියොත් තමයි මේ ලෝක ධාතුව පිළිබඳව යථා තත්ත්වය ආબોධ කරගෙන ලෝකේ සම්බන්ධ තියෙනවානේ බැඳුම් 10ක් ওই දසවිද සංයෝජන කියලා මේවා සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඥාන වලින් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගයේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සදාකාලික සාන්ත සුවය වෙන වෙනස් වෙන තත්ත්වයේ වෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත හැකි වෙන්නේ මේ විපස්සනා වැඩීමෙන්. දැන් අපි සලකා බලමු අපට ආරාධනා ලැබී තිබෙන්නේ මේ සිතක් සමබරතාවයට පත් කර ගැනීම සඳහා භාවනා මාර්ගයේ ඉවහල් කරගන්න ආකාරය ගැන හඳුන්වන්නටයි. විශේෂයෙන් අපේ මේ සිත සැලෙනවා කරුණු 8කින්. ඒ මොනවද කරුණාට ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මෙන්න මේ ධර්මතා අටකින් අපේ සිත නිතරම සැලෙනවා කම්පණය වෙනවා ලාභයයි යසසයි ප්‍රශංසාවයි සැපයි කියන මේ සතරේදී සිත උණ මේ බලවත්ම උඩඟු භාවයටපත් වෙනවා ඒකට හේතුව ලෝභය ඒ පිළිබඳව බලවත් ආශාවක් ඇති වෙනවා ඒකෙන් උදම්මනනවා. එතකොට එයින් සිදුවෙන්නේ සිතේ සැලීමක්. ඒක සිතන මහා වාදයක්. ඒ මොකද ලාභය ගැන තණ්හාවත් ශෝකයට හේතුවක්. යසස ගැන තණ්හාවත් ශෝකයට හේතුවක්. එවාගේ ප්‍රශංසා ගැන තණ්හාවත් ශෝකයට හේතුවක්. සැපේ ගැන තණ්හාවත් ශෝකයට හේතුවක්. එතකොට ඒක දුකට හේතුවක් මේ ආශා කිරීම. ඒක සිතේ කම්පනයක්. එවාගේම අලාභ ආයස, නිന്ദා, දුක කියන අවස්ථා හතරේදී සිත නිතරම ගැටෙනවා. ශෝක වෙනවා, කනගාටු වෙනවා, චිත්ත පීඩාවට, දෝමනස්සයටපත් වෙනවා. ඒද සිතේ සමබරතාවයට මහත් බාධාවක්. මෙන්න මේ දෙක හරියට පොල් පිට එක අගය මුලයි වගේ. එක පැත්තක් පාත් වෙනකොට අනිත් පැත්ත ඉස්සෙනවා. ඒ පැත්ත පාත් වෙනකොට අනිත් පැත්ත ඉස්සෙනවා. ඒ වගේ මේ ලෝභයයි දෝෂයයි දෙකම නිරන්තරයෙන් අපේ సంతාන තුලට වද දෙනවා. හැම පැත්තෙම වද දෙනවා. මේක නොදන්නා තැනැත්තා කිසියම් ගාණක් නැතුව අර සිව්පාවන් වගේ ජීවත් වෙනවා. නමුත් මේක තේරුම් ගත්තාම හිතේ තුලින්ම අපේ මේ සිතේ සමබරතාව ඇති කර ගැනීමට බොහොම පහසුවක් ඇති වෙනවා. ඒකට අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපදේශ පන්තිය අතිශයින් මහෝපකාරී වෙනවා. දැන් මේ භාවනාව කියන්නේ අමුතුයෙන් කටපාඩම් කරගන්නා දෙයක් පමණක්ම නෙමෙයි. මේක හිතේ නිතර නිතර භාවිතා කරමින් උපදවාගත යුතු ශක්ති විශේෂයක්. ඒකයි මෙහි තියෙන වැදගත්කම. පිටින් කිසිවක් මෙතන ගන්න අවශ්‍ය නැහැ. අපි හිතා බලමු බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට දිනක් දුන ආවාදේ. රාහුල ස්වාමින් වහන්සේ වයස 16 දී බොහෝම ලස්සන ශරීරේ ඒ කියන්නේ අපේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහයට බොහෝම සමානයි. 1000ක් බුදුරජාණන් වහන්සේ එකම පින්දපාතේ වඩිනවා. සවැත් නුවරදී ජේතවනාරාම යදින්න කාලෙකදී. සර රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය දෙපට සූරයි අද්දක උඩ තියාගෙන මේ පස්සෙන් වඩිනවා. වඩින්දී භාවනාව ටිකක් අමතක වුණා. බුදුරජාණන් වහන්සේගේ සිටපතුල දිහා බලාන යනවා. යනකොට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල බොහෝම ලස්සනයි. තමන්ගේ දෙපතුල් දෙක බැලුවා. ඒකත් බොහෝම ලස්සනයි. ඊළඟ ශ්‍රී දේහයේ දිහාස බැලුවා. බුදුරජාණන් වහන්සේගේ දේහයේ දෙකස බැලුවා. බානුර බොහෝම ලස්සනයි රන්වන් පාටයි. තමන්ගේ දිහා බැලුවා. තමන්ගේ ශරීර රන්වන් පාටයි. ඉතින් හිතක් පහළ වුණා බුදුරජාණන් වහන්සේ වගේම නේද මම කියලා. ඕක බුදුරජාණන් වහන්සේගේ නුවණට පෙනී ගියා වහාම නැවතුණා. නැවතල හැරිලා රාහුල ස්වාමීන් වහන්සේට ආවාදයක් දුන්නා. රාහුල මෙසේ නොසිතව රූපං නේතම්මම නේසෝහමසින් නෙමේසෝ අත්තා කියලා හිතන්ද. රාහුලයේ මේ රූපස්කන්ධේ මගේ නෙමෙයි. මමත් නෙමෙයි. මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්ද. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ලොකුම ලොකු මානසික අවදිවීමක් ඇති වුණා. මොකද උන්වහන්සේගේ සිත බුදුරජාණන් වහන්සේ දැක්ක නිසා ලොකු අවදීමක් ඇති වුණා. ආදීමක් ඇතිලා වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රූපේ පමණක්ද වේදනාව සංඥාව සංස්කාර විඥානික නිමේවත් එහෙම කරන්නද එසේය රාහුලය ඒ පංච උපාදානස්කන්ධේම නීතම් මම මගේ නෙමෙයි නීසෝ හමස්මි මමත් නෙවෙමි නෙමේසෝ අත්තා මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්නේ සාදු සාදු ස්වාමීනි මට අවසර ලැබේවා මේ පාත්‍රයයි ඊවරයයි අතර පිළිගන්න සේක්වා මම අද පින්දපාතේ වඩින්නේ නැහැ ස්වාමීනි මට අවශ්‍යයි කියලා පැත්තකට ගිහින් ගහක් මුල වාඩි වුණා. එදා निराහාරව බුදුරජාණන් වහන්සේවත් දානි ටිකක් ඉන්නේ නැහැ. සරියුත් මහ රහතන් වහන්සේත් පස්සෙන් වඩිනවා. වඩිනකොට දැක්කම මේ රාහුල ස්වාමීන් වහන්සේ ගහක් මුල පරියන්කෙන් වාඩි වෙලා ඉන්නවා. උපදේශයක් දුන්න රාහුලයේ ආනපාන සතිය වඩන්ඩ ආනපාන සතිය වඩන්ඩ කියලා උන්වහන්සේත් වැඩියා. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේවත් දාන ටිකක් එන්නේ. එදා හැන්දෑව වෙනකන් ගාමුල භාවනා කළා. මේ අර හිත දමනය කරගන්න. හිතට ඇති වුණානේ මහා වදයක්. ඒ කියන්නේ මේ රූපයේ සංසන්දනය කරන්න ගින් ලෝභයක් හිතේ ඇති වුණේ. ඒ කියන්නේ රූපයේ සම්බන්ධව මහත් තෘෂ්ණාවක් ලෝභයක් ඇති වුණේ. ඒක යටපත් කරගන්න උන්වහන්සේ භාවනා කරමින් හිටියා. හැන්දෑවේ බුදුරජාන් වහන්සේ දකින්න වැඩියා. ඒතකොට සරුවත් මහ රහතන් වහන්සේ තුපින්න වැඩියා. රාහුල ස්වාමීන් වහන්සේ බුද්ධ වන්දනා කොට ආසා සිටියේ ස්වාමීනි මට ආනපාන සතිය ගැන විස්තරාත්මක අවසර ලැබේවා කියලා. බුදුරජාණන් වහන්සේක පාඩම ආනාපාන සතිය විස්තර කෙරුවේ නැහැ. භාවනා කර්මස්ථාන හයක් ඉස්සෙල්ලා කියලා දුන්නා. රාහුලේ මෛත්‍රී වඩන්නේ මෛත්‍රිය වැඩිමින් ඔබේ සිතේ ව්‍යාපාදය ප්‍රහාණය වෙනවා. කාවලිය කරුණා වඩන්ද කරුණා වැඩිමින් ඔබේ සිතේ හිංසාව ප්‍රහාණය වෙනවා. කාවලය මුදිතා වඩන්ද මුදිතා වැඩිමින් ඔබේ සිතේ ඊර්ෂ්‍යා සහිතව අරතිය ප්‍රහාණය වෙනවා. කාවලිය උපේක්ෂා වඩන්ද උපේක්ෂා වැඩිමින් ඔබේ සිතේ පටිගය ප්‍රහාණය වෙනවා. එතන පටිගය කියන්නේ තරහා පමණක් නෙමෙයි. ලෝභයේ ඇලීමත් පටිගයක්, දේශයේ ගැටීමත් පටිගයක්. ඒ කියන්නේ හිතේ වෙනස් වීම කියන එක හදන පටිගය කියන්නේ. රාහුලයේ කායගත සතිය වඩන්න අසුබේ වඩන්ද අසුබේ වැඩිමින් ඔබේ සිතේ රාගය ප්‍රහාණය වෙනවා. රාහුලයේ අනිත්‍ය සංඥා වඩන්ද අනිත්‍ය සංඥා වැඩිමින් ඔබේ සිතේ මාන්නය ප්‍රහාණය වෙනවා. මේ කරුණා ඉස්සෙල්ලා උපදෙස් දුන්නා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වඩන්නත් ඊළඟට පිළිකුල් භාවනාව සහ අනිත්‍ය භාවනාව වඩන්නත් උපදෙස් දුන්නා. එයින් බලාපොරොත්තු වෙන්නේ මේ රාහුල ස්වාමීන් වහන්සේ තරුණ වයසේනි තරුණ වයස බොහෝම ලස්සන සිරුරක් ඇති ප්‍රසන්න බුදු දුටුවන් පහදින තත්ත්වයේ ඉන්න වෙලාව. ඒ වෙලාවම උන්වහන්සේගේ සිත නොයෙක් නොයෙක් විදිහට ඇලෙන්න ගැටෙන්න ඉඩ තියෙනවා. ඒ ඇලෙන්න ගැටෙන්න ඉඩ තියෙන නිසා ඒවා ප්‍රතිමාහණය කරන්නටයි උපදේශ හයක් මුලින්ම දුන්නේ. ඊට පස්සේ දුන්නා ආනපාන සතියේ ආනපාන සතිය 16 ආකාරයකින් වඩන ඇති භාග්‍යතුන් වහන්සේ බොහෝම ලස්සනට තෝරලා දුන්නා. ඉතින් මේ සියල්ලම යන්නේ භාවනා කමඨාන් හතම රාහුල ස්වාමීන් වහන්සේ මුදුනේ පිළිගෙන ඒ මොහොතේ පටන් කිසි විටක අර වාගේ වැරදි සිතක් පහළ වෙන්න නොදී හැම වෙලාවෙම තබන තබන පීවරක් ගානේම ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසාම භාවනාන යෝගීව ගත කරමින් ජේතවනාරාමෙන් යොදුනක් පමණ දුර පිහිටි අන්දවණේට වැඩියා. අන්දවණේ භාවනා කරමින් ඉන්නවා. දැන් මේ ස්වාමින් වහන්සේගේ සිත දවසින් දවස පෙරපස සඳක් වාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා, බල ධර්ම වැඩෙනවා, බොජ්ජාංග වැඩෙනවා, මාර්ගාංග වැඩෙනවා, සතිපට්ඨාන සතර වැඩෙනවා. සම්‍යක් ප්‍රදාන හතර වැඩෙනවා ඉරිදිපාද හතර වැඩෙනවා බුදුරජාන් වහන්සේ මේක බුදු ඇසින් බලාගෙන එක දවසක් වැඩි අය තෙන්න ඒ වෙලාවේ දස දහසක් වලින් ආවා දෙවියෝ බ්‍රහ්මියෝ මේ රාහුල ස්වාමින් වහන්සේ මුලින්ම අභිනිහාර ප්‍රාර්ථනාව කළේ පියුමුතරා බුද්ධ ශාසන කාලෙනේ ඒ කාලේ සහභාගීව සිටි විශාල සංඛ්‍යාවක් සිටි අසංඛ්‍යය පිරිසක් ඒ ඔක්කොම දැන් දේවත්වයට පත් වෙලා හිටිය ඔක්කොම ආව බණහන්ද එදා බුදුරජාණන් වහන්සේ විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවක් යා දුන්නා. ඒකට කියන චූල රාහුලවාද සූත්‍රය කියලා. ඒ දේශනාව අහගෙන ඉන්නකොට මෙතෙක් දිනු කළ සිට ඇති රාහුල ස්වාමින් වහන්සේ මේ විද්‍යා සත් අභිඥා චතු පරිසම්මිදා ත්‍රිපිටක ධර්මද සහිතව සෞ කෙලස්නසා මහා රහත් භාවිතපත් වී වදාලා උන්වහන්සේ එකට පෙරම් පුරාගෙන අප පිරිස අතුරෙන් කෝටි ලක්ෂයක් දෙනා රහත් වුණා අසංකේයයක් පිරිස සෝවාන් වුණා අසංකේයයක් පිරිස සකදාගාමී වුණා අසංකේයයක් පිරිස අනාගාමී වුණා දැන් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා අපේ සිතට නැගෙන අපේ සිතට වද දෙන අපේ සිත වේදනාවට පමුණුවන නොයෙක් බාධක දේවල් තියෙනවා මුලින් අපි සඳහන් කළා පංච නීවරණ කියලානේ ඒ පංච නීවරණත් අපට මහා වදයක් අපේ සිතට අඳුරක් මේවා යටපත් කරලා හිත බොහෝම සැපවත් හිතක්ව පවත්වන්නට සමත භාවනා මහෝපකාරී වෙනවා. ඊළඟට අපි සඳහන් කළ අටලෝධාමක් ගැන. මේ අටලෝධාමින්ද අපේ සිත නිතරම සැලෙනවා, කම්පණය වෙනවා, තැලෙනවා, පෙළෙනවා. ඒ මේ සිත සමාධිමත් බවට පමුණවා ගත්තොත් ඔය අටලෝධාමින් සැලෙන්නේ නැති සිතක් බවට පමුණවා ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ රාහුල ස්වාමින් වහන්සේ දුන්න ආවාද පන්තියෙහි අපට පැහැදිලිව පෙනෙනවා ඒ ඒ අකුසල ධර්මයන් සිටේ පවට්නා නිසා නේද මෙතෙක් මේ කරුණ වෙන් වෙන් වශයෙන් වඩන් උපදෙස් දුන්නේ කියලා. ඒ කියන්නේ සීල සතුන් කෙරෙහි මෛත්‍රිය වඩන්න කිව්වේ ව්‍යාපාදේ යටපත් කරන්න. ව්‍යාපාද කියන්නේ තරහ. දෝර ව්‍යාපාද නීවරණයත් ඒකමයි. ඒ වගේම කරුණා වඩන්න කිව්වා හිංසාව යටපත් කරන්න. හිංසාව කියන්නේ බොහෝ සෙයින් අනුන්ට හිංසා කිරීමේ චේතනාව ඒකත් පටිඝ සංඥාවක්. මුදිතා වඩන්නේ කිම ඊර්ෂ්‍යාව සහ අරතිය යටපත් කරන්න. ඊර්ෂ්‍යාව කියන එකත් දේශ මූල අකුසලයක්. ඒ වගේම අරතිය කියන්නේ දේශ මූල අකුසලයක්. අරතිය කියන්නේ කුසල් කරන් දෙපා වෙනවා, සිල් ගන්න දෙපා වෙනවා, භාවනා කරන් දෙපා වෙනවා. නිතරම පස්කම් සැප ගැනීම හිත යොමු වෙනවා. ඒක අරතිය. ඒක යටපත් වෙනවා මුදිතා වැඩිවීමෙන්. උපේක්ෂා වැඩිවීම නිසා පටිගය ප්‍රහාණය වෙන. මෙතන පටිගය කියන්නේ ඇලීම ගැටීම දෙකම. ඇලීම් ගැටීම් දෙකම හිතේ පටගියක්. එතන සඳහන් වෙන හැටියට. ඒ දෙකම යටපත් වෙනවා උපේක්ෂාව ධක්ම විහරණ වශයෙන් වැඩිමින්. ඊළඟට පිළිකුල් භාවනා සුභ භාවනාව දත් හිංසාකාරය වඩන්න කිව රාගේ ප්‍රහාණය කරන්න. මේ දීර්ඝ සංසාරයේ සෑම සත්‍යයන්ද බහුල වශයෙන්ම බාධාවක් පවතින්නේ දුටු දුර්දේ සුභ වශයෙන්ගෙන ඇලෙන රාගය නිසායි. මේක බොහොම බරපතල පාපයක්. පාපයක් නේ ක්ලේශයක්. එතකොට ඒ රාග වශයෙන් දකින්නේ නුවණ මදි නිසයි. සැබෑ තත්ත්වය දකිනවා නම් එහි ඇලෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම අවිද්‍යාව මුල් කොට හේතුඵල සම්බන්ධතාව දේශනා කළේ රාග දෝෂ මෝහ දුක්ඛෝටම ප්‍රධාන හේතුව අවිද්‍යාව කියන එක පහදා දෙමිනුයි. එතකොට මෙහි මේ කියන දක්ෂින් සාකාර අසුභ භාවනා සිතේ නිතර නිතර වඩනකොට එමගින් సంతානයෙහි අර රාගාදී ඇලීම් බැඳීම් සියල්ලම සිතේ යටපත් වෙනවා මාර්ගඵල දක්වා යනකොට ප්‍රහාණයක් වෙනවා ඊළඟට දේශනා කළ අනිත්‍ය සංඥාව මේ අනිත්‍ය සංඥාවෙන් නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය හරියෙන් දකිනකොට මාන්නේ කියන ස්වභාවය යටපත් වෙනවා ප්‍රහාණය වෙනවා ඒතකොට මේවා අපේ සිතට වද දෙන දේවල් බැවින් සිත සමබරතාවයෙන් තබා ගන්න අපහසුයක් වෙනවා. ඒ නිසා මේවා යටපත් කර ගැනීම අපේ ජීවිතයේ සැපවත් වීමට අත්‍යවශ්‍යයි. පින්නතුන් අහලා ඇති අනාථ පින්නික මහසිටුතුමාණන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුර්ලභ කාරණා හතරක්. ධාර්මිකව ධනවත් වීම දුර්ලභයි. යසෝ කීර්තියේ පැතිරීම දුර්ලභයි. නිරෝගීව දීර්ඝාසින්දීම දුර්ලභයි. මරණින් මත්තේ සුගතියට යාමත් දුර්ලභයි. මේ දුර්ලභ කාරණා හතර අත්පත් කර ගැනීමට දේශනා කළ හේතු හතරක්. ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කියලා. එතන ශ්‍රද්ධා සම්පත්තිය නමින් කියවෙන්නේ බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය පිළිබඳව නිතරම අතරක් නැද ಗುಣ සිහිපත් කරමින් හිත පහදවාගෙන සිටීමයි. එකවරක් නෙමෙයි සියවරක් නෙමෙයි, දහස් වරක් නෙමෙයි, දසදහස් වරක් නෙමෙයි, අනන්ත අප්‍රමාණ වාරය තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් ඒ ගුණ කෙරෙහි හිත පහදවාගෙන සිටීමද කියනවා ශ්‍රද්ධා සම්පදාව. සීල සම්පදාව තමන් රක්නා සීලයේ සුපිරිසුදුව ආරක්ෂා කරගෙන සීලයේ නිතර ආවර්ජන කිරීම. ත්‍යාග සම්පදාව নিরතුරුව පරිත්‍යාග සීලයේ ගුණේ පුරුදු කිරීම. ප්‍රඥා සම්පදා නමින් මෙතන දේශනා කළේ මෙන්න මේ සිතේ සමබරතාවය ඇති කර ගැනීම සඳහා භාවනාමය ප්‍රඥාව දියුණු කර ගැනීමයි. ඒ කියන්නේ සෑම දිනාගේම සිත අඳුරු කරන ධර්මතා පහක් මුලින් සඳහන් කළානේ. ඒ කියන්නේ කාමච්ඡන්දිය කියන නොඑක් දේත ආශාව. ව්‍යාපාදයේ කියන්නේ නිතර ගැටෙන සුළු ස්වභාවයෙන් නුරුස්සන බව. පටිගිය. තීන මිද්දී කියන්නේ සිතේ ඇලිමැලි දුබලකම. උද්දච්චය කියන්නේ හිතේ විසිරෙන බව. කුක්කුච්චය කියන්නේ හිතේ පසුතැවිල්ල, නොකල කුසල් ගැන, කළ අකුසල් ගැන පසුතැවිල්ල. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ රත්නය ගැන සැකය, ධර්ම රත්නය ගැන සැකය, සංඝ රත්නය ගැන සැකය, ශික්ෂා ප්‍රතිපත්තිය ගැන සැකය, අතීත කාලය ගැන සැකය, අනාගත කාලය ගැන සැකය වර්තමාන කාලයත් අතීත අනාගත කාලයත් තුනම ගැන සැකය සහ පටිච්ච සමුප්පාදය ගැන සැකය හේතුඵල ගැන සැකය මේවාට කියන විචිකිච්ඡාව කියලා. මේවා එකක් එකක් සිටේ පහළ වෙනකොට හිත අඳුරුයි. එනිසා මේවායින් හිත අඳුරු කරගන්න නැතුව ඒ ඒ සිත අවදියෙන් තබා ගැනීමට ආලෝකයෙන් තබා ගැනීමට සුවයෙන් තබා ගැනීමට සැපයෙන් තබා ගැනීමට භාවනා ප්‍රඥා වැඩි දියුණු කිරීම ප්‍රඥා සම්පදායයි එතන භාවනා ප්‍රඥා නමින් පහදා දුන්න සිතේ ලෝභය හෙවත් ආශාව යටපත් කරගනු පිණිස භාවනා 11ක් දේශනා කළා. කායගත සතිය කියන්නේ පිළිකුල් භාවනාව සහ දස අසුභ භාවනාව. මේ දස අසුභ භාවනාව ඒක මෘත ශරීර 10ක් අරමුණු කරගෙන කරන භාවනාවයි. කායගත සතිය නම් අපේ ශරීරයේ තියෙන කුණප කොටාස 32 ක්‍රමානුකූලව හිතට පුරුදු කර ගැනීමයි භාවනා වශයෙන්. ඒක සම්බන්ධ දීර්ඝ විස්තරයක් කළ යුතුව තියෙනවා. කෙටියෙන් අපි කියනවා නම් මෙහෙමයි. මේ ද්වත්ින්සාකාරයේ තමයි අපේ ශරීරය පුරාම තියෙන්නේ. ඒසා ලෝමා නඛා දන්ත ආදී වශයෙන් කොටස් 32ක් අපේ මේ ශරීරයේ සම්පින්දණය වෙලා හැදිලා තියෙනවා. මේ මේ කොටස් 32කේම තියෙනවා පිළිකුල් ආකාර පහක් බැගින්. පාටින් පිළිකුලයි. සතහනින් පිළිකුලයි. ගඳෙන් පිළිකුලයි ආශ්‍රිත කුණප නිසා පිළිකුලයි පිහිටිතෙන් වශයෙන් පිළිකුලයි ඔය කියන ක්‍රම පහට පිළිකුල් වශයෙන් දැකීම දකිමින් භාවනා කිරීමද කියනවා දත් හිංසාකාර පටික්කුල මනසකාරය කියලා මේ පටික්කුල මනසකාරය වැඩිමින් අර හිතේ නැවත නැවත නැවත පහළවන රූප රාග, සද්ද රාග, ගන්ධ රාග, රස රාග, ස්පර්ශ රාග ආදි වශයෙන් තියෙන පංචකාම සම්ප්‍රඥාන තියෙන රාග යටපත් වෙනවා ලෝභය යටපත් වෙනවා එයින් සිත සැපවත් වෙනවා සිත සමබර භාවයටපත් වෙනවා ඊළඟට දේශනා කළා ව්‍යාපාදයේ කියන අඳුර නැති කරගන්නේ මෛත්‍රිය වදන හැටි මෛත්‍රී භාවනාවක් බොහෝම අත්‍යවශ්‍ය භාවනාවක් ඒ මෛත්‍රී භාවනා වැඩිමින් අර සිතේ නිතර නිතර ගැටෙන සුළු ස්වභාවයටපත් වෙලා හිත ඥානවන්ත හිතක් ප්‍රඥාවන්ත හිතක් බවටපත් වෙනවා කියන මිද්දේ නැති කර ගැනීම සඳහා ආලෝක සංඥා වඩන්න උපදෙස් දුන්නා. ආලෝක සංඥා කියන්නේ ධානලාභියෙක් නම් නැවත නැවත ධානාලෝකයේ සිහිපත් කිරීම. හැම දිනාටම ධානාලෝකයක් නොලැබෙන නිසා දවල් කාලයේ තියෙන ඉරේලිය ඉතින් හිතාගෙන රාත්‍රී කාලේ ඇහැ පියාගත්තත් ඉරේලියේ තියෙන හැටියට හිතාගෙන ආලෝකයේ බලනවා. රාත්‍රී කාලයේ තියෙන සඳ එළියේ කලින් දැක්ක හැටියට ඇහැ පියාගෙන ඒ හඳ එළිය ගැන ආවර්ජනා කරනවා. මේ විදිහට මෙනෙහි කිරීමත් ආලෝක සංඥා මනසිකාරයට ඇතුන ඒකින් හිත අවදි වෙනවා. එයිනොත් සිත සමාධිමත් කර ගැනීමට මාර්ගයක් ලැබෙනවා. ඊළඟට තියෙන උද්දච්ච කුක්කුච්චය ගැන උද්දච්චය ප්‍රහාණය කරන්නට උද්දච්චය මැඩ පවත්වන්නට ආනාපාන සතිය වඩනවා. ඒ වගේම කුක්කුච්චය මැඩ පවත්වන්න විනය පිළිබඳව සීලය පිළිබඳව වඩාත්ම ආબોධයක් ඇති කර ගන්නවා. විචිකිච්ඡා මැද පවත්තන්න බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ භාවනා කරනවා. දැන් එතකොට මේ අනාථපිණ්ඩිකේ සිටුවරයා ගිහි බෞද්ධයෙක්නේ. ඒ ගිහි බෞද්ධයාට දේශනා කළා මේ කියන නීවරණ පහ මැද පවත්තන්න මෙන්න මේ භාවනා ක්‍රම ප්‍රගුණ කරගත යුතුයි. ඒවා ප්‍රගුණ කර ගැනීමෙන් ලබන ආબોධයට කියන ප්‍රඥා සම්පදාව. ඒ ප්‍රඥා සම්පදාව යම් පමණ දියුණු නම් ඒ පමණට නීවරණයන්ගෙන් තොර වූද අතලෝ ධම්මෙන් කම්පා නොවන්නා වූද සිතක් පවත්වාගෙන බොහොම සැපෙන් ජීවත් වෙන්න පුළුවන් බව එම දේශනාවේ සඳහන් වෙනවා. ඒ දේශනය සඳහන් කරන්නේ පත්තකම්ම සූත්‍රය කියලා අංගුත්තර නිකාය පංචක නිපාතේන පත්තකම් වර්ගයේ පළවෙනි සූත්‍රයයි. එතකොට මේ දේශනාව තුලින් අපිට තවත් පැහැදිලි කරගන්න පුළුවන් දීපයේදී සෑම බෞද්ධයෝගේම සිත සැපෙන් පවත්වා ගැනීමට සමබරව තබා ගැනීමට ඇලීමෙන් ගැටීමෙන් තොරව පවත්වා ගැනීමට නිරතුරුව භාවනා මාර්ගයක් අනුගමනය කළ යුතු බව. අපි නිදසුණක් වශයෙන් සලකා බලමු දරුවෙකු සදන දෙමව්පියන් දෙන්න. මේ දරුවා ගැන බොහෝම මෛත්‍රී සහගතයි කරුණා සහගතයි. නමුත් මේ දරුවා දෙමව්පියන්ට කිසිසේත් කී කරු නොවන අවස්ථාවක් තියෙනවා. එම අවස්ථාවල මව්පියන්ගේ හිත පැලෙනවා. මෙච්චර ආදරෙන්, මෙච්චර ගෞරවයෙන්, මෙච්චර දුකින්, මෙච්චර මහන්සියෙන් හදාගත්ත මේ දරු පැටිය ඇයි අපට අකී කඩුවන්නේ? ඇයි අපේ අදහසට අවත නොවන්නේ කියලා ඒ දරුවා ගැන කම්පනයක් එනවා. සමාත හඳනවා. සමාත නොකානු බිත්ති ඉන්නවා. ඉතින් හිතේ මහා බරක්නේ, හිතේ මහා වේදනාවක්නේ. මේ අවස්ථාව කොහොමද අපි භාවනාවකින් හිත සංසිඳවගන්නේ? බුදුරජාණන් වහන්සේ උපදේශය පැහැරෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ උපදේශ දීලා තියෙනවා මගේ ශරීරයත් නේතම් මම. මගේ නෙමෙයි. මගේ මගේ කියවට මගේ නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. ඒ වගේ දරුවාගේ ජීවිතයත් මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. කියලා හිතලා එකපාරට හිත හදාගන්න ඒ පැත්තෙන්. අන්න භාවනා වශයෙන් හිත හදාගත්ත සුළු වශයෙන්. ඊළඟට හැරෙනවා දරුවා හදාගන්නයි මව්පියන්ගේ හදවතේ තියෙන කරුණාව. එනිසා දරුවා වෙත තමන්ගේ චිත්ත තරංග, මෛත්‍රී චිත්ත තරංග විහිදුවන්න පුරුදු වෙනවා. ඒක හැම දොරාටම පුළුවන් කමක් නෑ මෛත්‍රිය පුරුදු කරන කෙනෙකුට ලේසි වෙනවා. ඒ නිසා තමයි නිතර නිතර මේවා කරන්නට අවශ්‍ය වෙන්නේ. හොඳට මෛත්‍රී භාවනා පුරුදු කරගෙන කෙනෙකුට පළමුවෙන් තමන්ද තමන් මෛත්‍රී කරගන්නවා. තමන්ද තමන් මෛත්‍රී කරගෙන තමන්ගේ දරුවා ඉස්සරහා ඉන්නේ නැති හිතාගෙන ඒ දරුවාට මෛත්‍රී කරනවා. මෛත්‍රී කරලා තමන්ට අවශ්‍ය ආවාද හිතින් හිතට කතා කරනවා. අපි හිතමු යම් කිසි දරුවෙක් මව්පියන්ට ඉස්සර වෙලා විවාහ ජීවිසුමක් කරගෙන ඉන්නවා කරුණ දරුවේ. මේ මව්පියන් මේ කාරණචනයට බොහෝම වේදනයි. එහෙම අවස්ථාවලදී අර වගේම එකපාරට ආවා දෙන්න යන්නේ නැතුව, දොස් කියන්න යන්නේ නැතුව, දරුවා අයින් කරන්නේ නැතුව දරුවාගේ අනාගත සුභ සිද්ධිය සඳහා තමාගේ හිතසුවේ පිණිස අර වගේ බුදුරජාණන් වහන්සේ උපදේශය අනුව භාවනා මනස කාර්යයකට යෙදෙනවා. භාවනාවෙන් හිත තන්පත් කරගෙන ඒ දරුවාගේ මනසට මෛත්‍රිය යොමු කරලා ඒ දරුවාට ආවාද කරනවා හිතින්. දවසක් දෙකක් නැත්නම් සතියක් දෙකක් මේ වගේ කෙටි කාලයක් තුලදී මේ දරුවා පුදුම විදිහේ මව්පියන්ට අවනත වෙලා සමාව අරගෙන අනාගත සුභ සිද්ධිය සඳහා හොඳ වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෙක් බවට පත් වෙනවා. මේක කරුණේ කවුද? බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු උපදේශය අනුව පැවැත් වූ සිතේ සමබරතාවයයි. භාවනාවයි. භාවනාව කියන එක මේ වාරණ්‍ය ගත වෙලා ගහක් මුලට වෙලා පමනක් කරන දෙයක් නෙමෙයි. එදිනෙදා එදිනෙදා ජීවත් වෙන සෑම දිනාගේ සෑම කටයුත්තකදීම පුරුදු කළ යුතු දෙයක්. හැම වෙලාවෙම තමන්ගේ හිත ගලාගෙන දිහ දහරාවක් වගේ පවතිනවා. ඒ මේ සිතට නිතර කුසල් අරමුණක් ඇති වෙන හැටියට පුරුදු කිරීමයි මේ භාවනා මාර්ගයෙන් උපදෙස් දෙන්නේ. ඒක නිසා හැම වෙලාවෙම මෛත්‍රියෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕනේ. කරුණාවෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. දැන් අපි හිතමු දරුවෙකු ලෙඩ වුණා. දරුවෙකු ලෙඩ වුණාට දෙමාපියන් බොහෝම වේදනාවයි. මේ දරුවා සොයන්නේ වඩන්නේ. ඉතින් ඒ දරුවා යම් කිසි බරපතල අසනීපයකටපත් වුණාම හරිම දුකයි. නමුත් ඒක සිතට මහා බරක්. හිතට වේදනාවක් නින්දයන්නේ, කැම ගන්නෑ, හඬනවා, දුක් වෙනවා, බාරහාර වෙනවා, නුයේක් සාස්ත්‍රහණ්ඩ යනවා එකක් නෙමෙයි. මේ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ උපදේශය අනුව තමා හිත ඉස්සෙල්ලා සංසිඳුවා ගන්නට ඕනේ. ඉස්සෙල්ලා තමන්ද තමන් මෛත්‍රිය කරගන්නවා. ඊට පස්සේ බුදුගුණ සිහිපත් කරමින් දරුවාගේ හිතට තමන්ගේ හිතින් ආශිර්වාද කරනවා කරුණා පෙරට කොටගෙන. බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයෙන් මම වෛර නොවේමි තරහ නොවේමි නිදුක් නිරෝගී වේමි සුවපත් වෙමි කියලා තමන්ට තමන් මිත් කරගන්නවා අනන්ත බුදුගුණ බලයෙන් මගේ දරුවා වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා කියලා දරුවාට මෛත්‍රී කරලා දරුවාගේ රෝගී තියෙන තැනට හිත යොදලා ඒ දරුවාගේ රෝග ලක්ෂණයේ සිතින් සලකලා ඒ රෝගේ සුව වෙන්න සත්‍යක්‍රියා කරනවා. මේ අනන්ත බුදුගුණ බලයෙන් දරුවාගේ අසවල් රෝගය සුව වේවා සුව වේවා සුව වේවා. නැවත නැවත බුදුගුණ එකක් එකක් ගන්න හිතෙනවා. අරහම් බුදුගුණේ අනන්තයි අනන්ත අරහම් බුදුගුණ බලයෙන් මේ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා කෙටියෙන් හරි කියලා දරුවාගේ අසවල් රෝගයේ සුව වේවා සුව වේවා මේ බුදු ගුණ එකින් එකට නමයක් මුල සිට අගට අගට මුලට නම වාරයක් හිතින් කියවනවා සැබවින්ම වෛද්‍යවරයෙකුට සුව කරන්න බැරි ලෙඩ පවා මේ විදිහේ සත්‍යක්‍රියා බලයෙන් අර තමාගේ සිතේ තියෙන සද්ධාවත් නුවණත් පෙරට කොට ඇති බුද්ධ ගුණානුභාවයෙන්ොත් ඒ දරුවාගේ සුවය ඒකාන්තයෙන් ලැබෙන්න හේතුවක් වෙනවා. එයින් තමන්ගේ සිතේ බලවත් කරුණාවක් පෙරමුණු වුණා. මෛත්‍රියත් එකම කරුණාවක් පෙරමුණු වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී පූර්ණ අනුශාසනා මාර්ගය අනුගමනය කිරීමේදී අර වාගේ ඇලෙන්න බැඳෙන්න ගැලෙන්න වෙලෙන්න පැටලෙන දුකටපත් වෙන ශෝක වෙන හඬන වැළපෙන මේ චිත්තසංතානයේ ඒවායෙන් තොර කරගෙන බොහෝම සංසුන් බොහෝම සැපදායක බොහෝම සාමකාමී සිතක් වශයෙන් පවත්වාගෙන මෙලොව වශයෙන් නිදුක්ව නිරෝගීව සුවපත්ව පරලොව වශයෙන් සුගතිගාමී වෙන්නටත් සමාත මෙලවදීම වෙනස් වෙන සදාකාලික සෝය ලබන්ටත් එසේ බැරි වුණොත් භවයක් පාසාම යහපත් පුණ්‍යවන්ත ඥානවන්ත ජීවිතයක් ගත කරලා භවතරණයේ කොට මඟඵල නිවන් සුව ලබන්නටත් මේ භාවනා මාර්ගයේ මහෝපකාරී වෙනවා. දැන් මේ විශාක් සමයයි. මේ විශාක් සමයේදී ලංකා වාසී වූද විදේශ රටවල වූද බෞද්ධයෝ බොහෝම අවදීන් ආගමානුකූලව කටයුතු යෙදී සිටිනවා. ඒක නිසා මේ කාලයේ තුල අපි විශේෂ අධිෂ්ඨාන ඇති කරගන්නට ඕනේ. ඒ කියන්නේ අපේ ජීවිතය බොහෝම භාග්‍යවන්ත ජීවිතයක්. භාග්‍යවන්ත ජීවිතයක් වන්නේ බුද්ධෝත්පාද කාලයක පහළ වූ බැවිනුත් එවාගෙම ඉන්ද්‍රිය සම්පන්න ඒ කියන්නේ අන්ධ ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධික අංග විකල වැනි අවස්ථාවන්ටපත් නොවූ වාසනාවන්ත පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් බැවින් අපි බොහෝ භාග්‍යවන්තයි අපට මේ ලැබුණා වූ භාග්‍ය සම්පත්තියෙන් අපි පලනලා ගැනීමට මේ වෙසක් කාලය තුල විශේෂ අදිෂ්ඨාන තබා ගැනීම වැදගත් වෙනවා ඒක නිසා මේ ඉදිරි කාලය තුල, ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලය තුල භාවනාවෙන් තොර නොවි සෑම කටයුත්තක යෙදීමට අපි අදිෂ්ඨාන කරගත්තොත් අපට මිල මුදලින් කරන්න බැරි පුදුමාකාර මානසික සුවයක් එදිනදා විඳගනිමින් ජීවිතය සපවත් කරගන්න පුළුවන් බව සරුවක්ඥන් වහන්සේගේ දේශනා තුලින් පැහැදිලි වෙනවා. දැන් මේ ආනාපාන සතිය ගැන අපි පළමුවෙන් කියවනේ එතින්දී සඳහන් වෙන ඕනෑම දුකක් වේදනාවක් හිතේ පහළ වුණා නම් ඒ ඒ වෙලාවෙම සංසිඳුවා ගන්නට ආනාපාන සතිය මහෝපකාරී වෙනවා කියලා. උප්පන් උප්පන්නේච පාපකේ අකුසලයේ ධම්මේ තානසෝ අන්තරදාපේති රූප සමේති. ඒ කියන්නේ තමාගේ සිත නිතර නිතර උපක්ලේශයන්ගෙන් කිලුට වෙන්න තියෙනවා. ඒ කියන්නේ සතියෙන් තොර වෙනකොට අපේ හිතට රිංග ගන්නවා නොඑක් අකුසලයන් වැටෙනවා. වෙනත් වෙනත් අකුසලයක් හිතේ පහළ වුණා නම් වහාම වැටෙනවා. ඒ වැටෙනකොට මොකද කරන්නේ? වෙන දෙයක් බැරි නම් ආනාපාන සතියට හැරෙනවා. ආනාපාන සතියට හැරෙනකොට ආනාපාන සතිය විනාඩි 5ක් තරම් කෙටි වේලාවක සිට පිහිටුවාගෙන ඉන්නකොට අර හිතට ඇතුල් වුණා වූ අකුසල චේතනාව එතනින් ඉවත් වෙනවා. එතනින් ඉවත් වෙනා පමණක් නෙමෙයි. ඊට පස්සේ පුළුවන් වෙනා මනා සිහියෙන් අර ගලක දාලා අඹරන්නා වගේ සුණු විසුණු කරලා ඒ අකුසලයේ තිතිවිල්ල යටපත් කරන්න පුළුවන් වෙනවා. අපි හිතමු දැන් යම්කිසි අරමුණකදී අපේ සිතේ ද්වේෂයක් පහළ වුණා. දරුවන් නිසා හරි, දේපල නිසා හරි, සතුරන් නිසා හරි, එහෙම නැත්නම් මොනවා හරි දෙයක් නිසා අපේ සිතේ පටියක්, ව්‍යාපාදයක් ඇති වුණා. ඒ ව්‍යාපාදය ඇති වෙච්ච ගමන් අපි හිතන්නට ඕනේ මෙන්න ව්‍යාපාදයක්, ව්‍යාපාදයක්, පටියක්, පටියක්, පටියක්. මේ පටිය කියන්නේ අපේ සිත විකෘති කරන හිත අඳුරු කරන නපුරු අකුසල චෛතසික අකුසල ධර්මයක් මේ අකුසල ධර්මයේ පහළෝනේ සිට මේ සිටේ තියෙනවා චිත්තචෛතසික ධර්ම වැඩිම ගාන 20ක් නැත්නම් 22ක් ඒ මොනවාද අපේ සිතේ පහළ වෙනවා අනි සමාන ඡායසික ධර්ම 13ක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා 7යි. විතක්ක ਵਿਚාර අධිමුඛ විරිය පීති ඡන්ද කියලා 6යි 13යි. ඊළාට මෝහ චතුස්කය කියලා මෝහ අහිරේක අනුත්තා පුද්දච්ච කියලා හතරයි 17යි. ඊළාට දේශීය. දේශීය කියන තැන දෝෂ ඉස්සා මච්චරේ කුක්කුච්ච කියලා හතරක් එනවා. එතකොට එතන එනවා 21ක්. ඊළඟට එනවා තීන මිද්ද දෙක. එතන 23ක් වෙනවා. නමුත් ඔතෙන්දී අපි සලකා බලන්නට ඕනේ ඉස්සා මච්චරේ කුක්කුච්ච කෙනෙක් එකවරට එක හිතේනවා නෙමෙයි. එනවා නම් එකයි එන්නේ. අනිත් දෙක පස්සේ වෙන අවස්ථාවක එන්න පුළුවන්. හීන මිද දෙකත් හැම වෙලාවෙම එනවා නෙමෙයි. සමාහට එනවා. ඒතකොට මේ ධර්මතා අපේ සිතේ පහළ වීම නිසා තමයි දැන් මේ හිත දැවෙන්නේ, තැවෙන්නේ, ඒ වගේම පටිගෙන් රත් වෙලා තිබෙන්නේ. ඒතකොට අපි සලකා බලන්නට ඕනේ මේ මේ පස්සය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි වේදනාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි චේතනාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒකාග්‍රතාව අනිත්‍යයි අනිත්‍යයි කියලා එකක් එකක් ගන්න අනිත්‍ය මෙනෙහි කරනවා. මොකද මේවා බිඳි බිඳි යනවානේ. ඒ අනිත්‍ය මෙනෙහි කරන්න කරන්නේ ඊළඟට දුකයි දුකයි මෙනෙහි කරන එකක් ගන්න. ඊළඟට අනත්තයි අනත්තයි කියලා මෙනෙහි කරන එකක් ගන්න. අසුභයි අසුභයි කියලා මෙනෙහි කරන එකක් ගන්න. එතකොට දැන් මේ චිත්තචෛතසික ධර්මයන් එකක් ගානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට සිතේ පුදුමාකාර ආභෝධයක් ඇති වෙනවා. පුදුමාකාර වැටහීමක් ඇති වෙනවා. පුදුමාකාර ප්‍රබෝධයක් ඇති වෙනවා. එහිලා බලවත් සතිය, බලවත් වීරිය, බලවත් ඒකාග්‍රතාව, බලවත් ශ්‍රද්ධාව, බලවත් ආબોධේ ප්‍රඥා පහළ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහක් අදින් පහළ වෙනවා. ඒවා බල ධර්ම බාටත්පත් වෙනවා. ඒවා බොජ්ජංග බාටත්පත් වෙනවා, මග්ගංග බාටත්පත් වෙනවා. මේක නිසා ඒ ගුණ ධර්ම රාශියක් අර දේශ මූල අකුසල සිත මුල් කොටගෙන පහළ කර ගැනීමෙන් නැවත ඒ විදිහේ ද්වේෂයක්, ව්‍යාපාදයක්, ක්‍රෝධයක්, පටිඝ සංඥාවක් බොහෝ වේලාවකට නැති හැටියට සිත පිරිසිදුවෙන් තබා ගන්න පුළුවන්. මෙන්න මෙහිමයි අපේ බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙන්නේ. දැන් රාග හිතක් පහළ වනනම් එක ලෝභයක්. ලෝභ සිත් තියෙන ඔක්කොම අටක්. ඒ අටින් අපි එකක් අරගෙන බැලුවොත් එකක් වූ ඒ ලෝභ සිතේ තියෙන චිත්තචෛස ධර්ම 20ක්. ඒ විශ්ස එකක් එකක් ගන්න ඔයාගේ හිතෙනවා. හැබැයි මේක ඉතින් චිත්තචෛත ධර්ම ගැන දන්නා කෙනෙකුට ලේසි. අනිත් කෙනෙක් ගුරුවරයෙකුගෙන් අහන්න ඕනේ. එහෙම නැත්නම් මේ විශ්සම බැරි නම් එකක් අරගෙන බලන්නත් පුළුවන්. හිත ගැන දන්නවානේ. දැන් මේ තියෙන ලෝභ සහගත සිතක්, රාග සහගත සිතක්. ඒකෙම තියෙනවනේ වේදනාවක්, මේක ලෝභ වේදනාවක්. ඒකෙ තියෙන සංඥාවක්, මේක ලෝභ සංඥාවක්. ඒක තියෙනවානේ චේතනාවක්, මේක ලෝභ චේතනාවක්. ඕම එකක් එකක් ගානේ දන්න දේ හිතන්න පුළුවන්. හිතලා ඒක ත්‍රිලක්ෂණයට හරවනවා. එවාගෙම එසේ බැලීමේදී අර කියන ලෝභ සාගත අකුසල සිටිවිල්ල සුණු විසුණු වෙලා යනවා. ගලිය අබරන්න වාගේ සුණු විසුණු වෙලා යනවා. බොහෝ වේලාකට අය ලෝභයක් හට නොගන්න හැටියට හිත පිරිසුදුයෙන් පවතිනවා. මෙන්න මෙහිමයි අපේ සිතට පැන නගින අකුසල සිටිවිලි ජය ගැනීම සඳහා අපට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ අනුව සලක බැලීමේදී අපි තව දුරට මෙන්න මේ විදිහටත් අදිෂ්ඨාන පුරුදු කරගන්නට ඕනේ. අපි ආනපාන සතිය වඩමු ස්වල්ප වේලාවක්. ආනපාන සතිය වඩලා ඒක අවසානී හිතෙනවා. දැන් මේ ආනපාන සතිය වැඩිමින් මේ සිත බොහෝසෙයින් පිරිසුදු වුණා. මේ පිරිසුදු සිතෙන් දැන් අවිද්‍යාව ව්‍යාපාද විසම ලෝභ කිසිවක් නැහැ. ක්‍රෝධ උපනාහ නැහැ. මක්ඛපලාස නැහැ. ඉස්සාමච්චරිය නැහැ. මායාසහතය නැහැ. එවාගේ මාන අතිමාන නැහැ. මද අප්‍රමාද නැහැ. සම්බ සාරම්භ නැහැ. මේ කිසිම උපක්ලේශයක් මේ වෙලාවේ මගේ සිතේ නැහැ. ඒ නිසා මගේ සිත මේ තරම් පිරිසිදුව පවත්වන්න පුළුවන් උනේ බුද්ධ ධර්මයට අනුව භාවනා මනසිකාරයේදීමින්. නිසා මට මේ මොහොතේ පටන් ජීවිතාන්තය දක්වාමත් නිවන ආબોධ කරගන්නා තුරුත් මගේ සිතේ කිසි කලෙක අවිද්‍යා විෂම ලෝභ කියන ලෝභයක් ඇති නොවේවා සෝද උපනා කියන දේශයක් ඇති නොවේවා. මක්ක පලාස කියන දේශයක් අකුසලයක් ඇති නොවේවා. ඉස්සා මච්චරී කියන අකුසලයක් ඇති නොවේවා. එවාගේම මායා සාට්‍යය කියන අකුසල් සෙත් කිසි කලක පහළ නොවේවා. සම්බ සාරම්භ කියන අකුසල් කිසිසේත් පහළ නොවේවා. එවාගේම මාන අතිමාන පහළ නොවේවා. මද ප්‍රමාද පහළ නොවේවා. මේ විදිහට හිතේ අදිස්ථාන බල පිහිටවන්නට ඕනේ. දැන් අපි හිතමු වගාවක් කරන ගොවියා ඒ ගොවිතැනට යම් කිසි හානියක් සතුන්ගෙන් වුණා නම් ඒ සතුන්ගෙන් වෙන හානිය ඉවත් කර දාලා හිතෙනවා මින් ඉදිරියට බුදුගුණ බලයෙන් මේ ගොවිතැනට මේ දේ හානියක් නොවේවා කියලා. ඒ වාගේ තමන්ගේ හිතේ සපවත් පවත්වා ගැනීමට සපවත් වූ පිරිසුදු සිතින් කරන අදිස්ථානයේ බොහෝ සෙයින් ප්‍රයෝගී වෙනවා බලපානවා. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කළා තියෙනවා ඉජ්ජති භික්කවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා මානෙනි සීලවන්තයාගේ චිත්ත සංකල්පන පිරිසුදු බැවින් සමෘද්ධිමත් වෙනවා කියලා. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශය අනුගමනය කරන ජීවිතයද සෑම බෞද්ධයෙකු විසින් ඉතා සුපරිසුද්ධව සීලය පිහිටා සිටගෙන මේ මාගේ සමත භාවනා විපස්සනා භාවනා වඩමින් තමාගේ සිත සතුටවත් බවට පමුණවා ගැනීමට අදිෂ්ඨාන තබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ ලෝක ධාතුවේහි සිත සමබරව භාවයට පත් කර ගැනීම සඳහා භාවනා විවාහ කර ගන්නා ලද උතුමන් අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි, පවරයි. ඒ මේ සරුවඥන් වහන්සේගේ ආත්ම භාව සංඛ්‍යාත පවිත්‍ර වූ සවිසුද්ධ වූ ඒ බුද්ධ සංකාණී තුලින් දේශනා කොට වදාළ මේ භාවනා මාර්ගයන් අනුගමනය කර ගැනීමෙන් අපටද යම් පමණකින් සිතේ සමබරතාවයේ පිහිටුවාගෙන ඇලීමෙන් ගැටීමෙන් තොරව මුලාවෙන් තොරව උපක්ලේශයන්ගෙන් තොරව නීවරණයන්ගෙන් තොරව ප්‍රසන්න සිතකින් යුතුව තිබුණු නෙළුම් මලක් වාගේ තිබුණු මානෙල් මලක් වාගේ තිබුණු දෑසමන් මලක් වාගේ ප්‍රසන්න සිතින් අත්මනතාවෙන් සත්වත් ආත්මාවෙන් යුතුව ගත කර ගැනීම සඳහා සමත භාවනා ක්‍රම, විපස්සනා භාවනා ක්‍රම, භාවනා වඩා අධ්‍යක්ීම් නැති කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් අනුගමනය කරගන්න අදිෂ්ඨාන සබා ගනිමු. එසේ අදිෂ්ඨාන සබා ගන්න අතරතේ මේ වෙසක් පෝය නිමිත්තෙන් කරන ධර්මානුශාසනාව තුලින් අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර පූජාව හෙවත් ඉවරණ පූජාව ලැබුණේ වෙසක් පෝය දවසේදී එවාගෙම තමන් වහන්සේ පස්චිම භවයෙහි උත්පත්ති මංගල්‍ය ලැබුණේ වෙසක් පොහොය දවසේදී ලෝතර බුද්ධත්වයට පත් වේ වදාළ වෙසක් පොහොය දවසේදී තවත් ඒ වාගේ විශේෂ කරුණු රාශියක් සිද්ධ වූ මේ වෙසක් පොහොය දවසේදී අපි අදිෂ්ඨාන තබා ගනිමු ඒ විදිහේ තුන් ලෝකයට පිහිට වෙන්න පහළ වූ ශාන්ති නායකයන් වහන්සේගේ අසීමිත භාවනා බල ආනුභාව බලෙන් අපාපගේ චිත්තසංතාන තුලත් සමත භාවනා විපස්සනා භාවනා මුදුන් පමුණවාගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීල සමාධි ප්‍රඥා සීරසෙන් ඥාන සමාධි සමාධි අභිඥා බල විපස්සනා ඥාන මුදුන් පමුණවා ගනිමින් දතු බෝධි ඥාන වලින් සුවසේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා සීලේක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කළ කුසල අනුභවයෙන් සෑම දිනාට දෙලොව ජයගෙන පැතු බෝධියන් අග්‍ර අමාමහ නිවන් සුවක් වේවා Thank you. වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ